සිටිච චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ආයුබෝවන් සතිසඳ මේ රිමා උදේ සිතිජ සංතාගාරයේ අපි වාඩි වෙලා ඉන්නේ අපේ සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට අද මැදිරියේ මම ඉන්නේ මම හුදකලාව අපේ සාකච්ඡාවෙන් වරින් වර ඔබට මතක ඇති මේ හුදකලාවේ තියෙන වැදගත්කමත් මොනොලොග් එකේ තියෙන වැදගත්කමත් සමහර අපි තනියම ඇත්ත වශයෙන් ඉඳලා හිටලා සම්පූර්ණ සොලිටියුඩ් අපි නිහඬතාවයේ මැද්ද ගත කිරීමේ අවශ්‍යතාවයත් ගැන අපි කතා කරලා තියෙනවා. පසුගිය වාරවල මම මගේ සුහද මිතුරයක් ශාමලි පීරිස් එක්ක දීර්ඝ වශයෙන් අපි අධ්‍යාපනය ගැන කතා කරමින් හිටියා. ඒ අධ්‍යාපන පරිසරය පිළිබඳත් මේ වගේ මේ නිහඬතාවය පිළිබඳ කාරණය සාකච්ඡා වුණා. අද ඔබට මතක නම් මගේ මොනොලොග්ස් වල මම තනියෙන් කතා කරපු දේවල් වල තිබුණේ අනාගත විද්‍යාවේ පදනම් පිළිබඳ ප්‍රශ්නය. දැනට තියෙන විද්‍යාව අපේ අපි අත් වශයෙන් අධිපති විද්‍යාව අපේ සැකසුම් ඔක්කොම හදලා තියෙන අපේ ජීවිතය අපේ අපේක්ෂා නිර්මාණය කරලා තියෙන අපේ ස්වභාවය සකස් කරලා තියෙන අවසාන බැලුවොත් අපේ අධ්‍යාපනයේ සැකසුම් පවා නිර්මාණය කරලා තියෙන විද්‍යාත්මක චින්තනය නූතන විද්‍යාත්මක චින්තනයේ පවුරු පදනම් ගැන අපි කල්පනා කරමින් ਵਿਚਾਰාත්මකව කතා කරමින් ආවා. අද වැඩගත් මම එක සංකල්පයක් පැහැදිලිව කියන්න බලාපොරොත්තු වෙන්නේ තියෙන විද්‍යාව අවසාන වශයෙන් අපිට බැලුවොත් ඒක රිඩක්ෂනිස් නැත්නම් ඌනිතවාදී තියෙන ලෝකයේ සංකීර්ණතාවයන් එහෙම හසු කරගන්නට බැරි ඉතා උන්චි රාමු වගයක් අපේ ජීවිතයේ යථාර්ථය තේරුම් ගැනීමට ඇතුල් කරන විද්‍යාත්මක පදනම් නමින් අවසානයේ අපි උත්සාහ කරන්නේ ලෝකේ තේරුම් ගන්න. ඒතර තේරුම් ගැනීමට අපිට හුඟක් දැඩි ඌනිත උන්චි රාමු වගයක් අපේ හිසට ඇතුල් කරන ආකාරයේ විද්‍යාවක් තමයි අපි දන්නේ. අපිට අවශ්‍ය වෙන වෙනස් විද්‍යාව හෝලිසම් කියලා කියන්න පුළුවන්. රිඩක්ෂනිසම් වෙනුවට හෝලිසම් මේ වචනේ හෝලෝ කියන වචනේ පුරාණ ග්‍රීක වචනයක් හෝලොස් කියන වචنين පැනනගෙන දැන් මේක තියෙන්නේ මේ හෝලොස් කියන වචනේ ඇත්තටම එක්තරා විදිහකට සාකල්්‍ය වාදයක් සමස්තයක්. මේට සමාන්තර වෙන ඉන්දියානු පෙරදිග වචනක් තියෙනවා. අපි ශුන්්‍යතාව කියන වචනේ හරිය සංකීර්ණ සංකල්පයක්. එකපාරට ශුන්්‍යතාවය කියනකොට කිසිවක් නැහැ වගේම සියල්ල තියෙනවා වගේ. ඒතර ඒ තියෙන අර ද්විභීතිතේ කඩපු මහා සමස්තයක් ගැන කල්පනා කරන වචනයක් විදිහට ශුන්්‍යතාවය ඒකට සහිතී ශක්ති සංකල්පේ කල්පනා කරන්න පුළුවන්. හෝලස් කියන්නේත් ඒ වගේ වචනයක්. සාකල්්‍යවාදී සියල්ල හසු කරගත් කියන වගේ අරුතකින් අපිට මේ අනාගත විද්‍යාවේ දැක්ම ගැන කල්පනා කරන්න පුළුවන්. ඒකට අපිට ඕන හොලිස්ටික් නැත්නම් ඒක WHO LIST ඒ විදිහට යන්නත් පුළුවන්. නැත්නම් පරණ ග්‍රීක වචනේ හෝල් හෝලෝ කියන වචنين හරහාට යන්නත් පුළුවන්. ඉතින් මේ හොලිස්ටික් සයන්ස් එකක් නැත්නම් සාකල්්‍යවාදී විද්‍යාත්මක පදනම් පිළිබඳ කාරණේ තමයි අපිට මතු කරගන්නට අවශ්‍ය වෙන්නේ. දැන් මේ මේකත් එක්ක මේ වෙනකොට 1960 ගණන් වල ඉඳලා වර්ධනය වෙච්ච විද්‍යාත්මක චින්තන ධාරා ගණනාවක් තියෙනවා. නැත්නම් ඒක විවිධ වුණාට ඒවා එකපාරකට වැටෙමින් තියෙනවා. ඒ අවසානයේ වශයෙන් විද්‍යාත්මකව අපිට ඒ ඒ අඩවි හඳුන්වන්න පුළුවන් systems theory නැත්නම් පද්ධති න්‍යාය වශයෙන්. ඒතර කෙලින්ම general systems theory නමින් විද්‍යාත්මක ධාරාවක් සිටීමේ ක්‍රමයක් අත් වශයෙන් පැරඩයිම් එක සුසමාදර්ශයේ පරිවර්තනය වෙච්ච අලුත් විද්‍යාවක් ගැන හඟවන දැනුම් පද්ධතියෙන් ගොඩනැගෙමින් පවතින. ඉතින් එතන එක්තරා අර්ථයකින් පෙරදිග පුරාතන විද්‍යාවන් පෙරදිග පුරාතන ලෝකයේ පිළිබඳ යථාර්ථය ග්‍රහණය කරගන්න ගිය ක්‍රමවලට පරිශීලනයක් ගන්න පුළුවන් නැත්නම් රෙෆරන්ස් එකක් ගන්න පුළුවන්. ඒ වගේම වෙනම පැරණි බටහිර විද්‍යාවේ තිබිච්ච සීමා කඩා ගැනීම නිසා ඒ පද්ධති අදහස් වලට ඇතුල් වෙමින් තියෙන බවත් අපිට දකින්න පුළුවන්. يعني මේක ස්වාධීනව පෙර බටහිර ගමනක් යනකොට තමන්ගේ රාමු කැඩෙනකොට નિરાයාසයෙන් වගේ මේ හසු වෙනවා අඩවියක් පැරණි විද්‍යාවන්ගේ පුරාතන යුරෝපයේ මෙන්ම ඉන්දියාවේ පෙරදිග තිබිච්ච පැරණි විද්‍යාවන්ගේ අඩවියක් ඒවට ආපහු යන්න බෑ නමුත් ඒවා කැඳවන්න පුළුවන් බව පේනවා අලුතෙන් තීරුම් බේරුම් කරගන්න. මේක තමයි ප්‍රාරම්භයද. නමුත් ඒක අද වැඩසටහනේ විශේෂයෙන් මට තව ඉන්දියානු ප්‍රාඥයෙක් ගැන මතක් කරන්න අවශ්‍යයි. අපේ අධ්‍යාපනය ගැන අපි කතා කරනකොටත් ඔහුගේ නම කියවුණා. ඒ නිසා මේක අද අපේ සාකච්ඡා බොහෝට සැහැල්ලු ඒ අර්ථයෙන් රවින්ද්‍රනාත් tagore රවින්ද්‍රනාත් tagore කියන ප්‍රඥා මේ මේ වගේ ප්‍රශ්න ගැන චින්තකෙක් විදිහට දැකපු පැත්තක් තමයි ඉන්දියාවට අයිති. බෙන්ගාල පුනරුදයේ පෙරළියේ අවසාන පහන්සිල වැදගත්ම පහන්සිල කියලා තාගොර හඳුන්වන්න පුළුවන්. තාගොර තමන්ගේ සමාජයේ දිහා විවේචනාත්මකව බලන අතරේ අනාගතයේ ප්‍රක්ෂේපණයක් තිබුණා. ඒක එකක් තමන්ගේ විවේචනය හෝ ඔහුගේ නවකතා නැත්නම් නිර්මාණශීලී සාහිත්‍යනොත් එලි දැක්වුවා. අනාගත ප්‍රක්ෂේපට අයිති සමහර දේවල් ඔහුගේ කවිවල තිබුණා. අනාගතය ගැන නැත්නම් අනාගත ධාරණාවන් කවිවල සැඟවිලා තිබුණා. ඒකේ පෙරළිය ගැන පරිවර්තන පිළිබඳ අදහසුත් මේ කවිවල තිබුණා. ඉතින් ගීතාංජලියේ ඔහුගේ ප්‍රකට කවි එකතුවේ ගීතාංජලිය නමින් හැදෙන නොබෙල් ත්‍යාගය ප්‍රදානය කරපු කවි එකතුව සිංහලෙන් අපි දන්න පෙර පරිවර්තනය කළා ගීයක් ලියවුණා මහගමසේකර අතින් කවියක් තියෙනවා. we are the mind is without fear කියන ප්‍රකට කවිය. දැන් මම කැමති මගේ පොඩි පරිවර්තනයක් ඉස්සලා මේකට ඉදිරිපත් කරන්න මොකද මහගමසේකරගේ ඒ කාලේ පරිවර්තනය මම කියන්නේ ඒක එක්ක එක්තරා ආකාරයක පරිවර්තනයක් ඒක ගීයකට ඉතාම මනරම් නමුත් මේ පරිවා ඒ ඒ කවිය ලියවිච්ච સંદર્ભයටයි තී යමක් ඒ ඒ ගීය සම්පූර්ණ හසු වෙන්නේ මොකද මේ સંદર્ભය 1915 බරපතල ලෙස ඉන්දියාව ඇතුලේ තාම බේර ගන්න බැරි වෙච්ච අනන්‍යතාවය මුල් කරගත්ත ගැටුම් මතුවෙන කාලයක්. ඒ කියන්නේ ආගමික ගැටුම්. Hindu සහ මුස්ලිම් ජන කණ්ඩායම් අතර භයානක ගැටුම් නිර්මාණය වෙමින් පැවතිච්ච බ්‍රිතාන්‍ය යුගයේ නිසා ඇතිවෙච්ච දෙයක් බ්‍රිතාන්‍ය පාලනය නිසා ඇතිවෙච්ච දෙයක්. අන්න ඒ ගැටුම් මැද්දේ තමයි මේ අත් වශයෙන් අපිට මේ સંદર્ભය ඇතුලේ තමයි මේ කවිය දකින්න පුළුවන් වෙන්නේ. ඒ කවියේ පරිවර්තනය මගේ පරිවර්තනය මෙහෙමයි. සිතට බියක් නැත කෙලින් තිබේ හිස අමර්ධිත දැනුම සරයි නිදහසේ පටු අනන්‍යතා පවුරින් කැබිලි නොවේයි ලොව වදන් ගලන්නේ සත්‍ය ගැඹුරිනි අනලස් වීරයේ දෑත් විදා ඇත පිරිපුන් බව කරා ගතානුගතික පුරුදු නම් මරු කතරේ කිඳි බුද්ධියේ නිමල බියධාර සිඳී අතුරුදන් වී නොයේ ඉතින් වඩ වඩා පුළුල් වන සිතුවිලි සහ ක්‍රියාවන් උදෙසා ඉදිරියේ බලා මෙහෙවන්නේ ඔබ මා සිත. අන්න ඒ වූ නිදාසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනි. දැන් මේ කවිය තියන්නේ ෆියුචරිස්ටික් පරිකල්පනයක් අනාගතය ගැන. කිසියම් දේශයක් මෙන්න මෙහෙම තැනක් කොහොම තැනක්ද? සිතට බියක් නැත කෙලින් තිබේ හිස. අන්නේ දේශයේ බයක් හිතට නැත කෙලින් තිබේ හිත අමාර්ජිත දැනුම සරයි නිදහසේ ඥානය නම් නිදහසේ සරණ දෙයක් කොහෙවත් මරදෙන වෙලා නැහැ ඒකත් වශයෙන් අපි වාල් කතා කරපර බුද්ධිය ප්‍රඥාවට කිට් වෙන වෙන දැනීමක් ඒ වගේ මේ කවිය කියනවා පටු අනන්‍යතා පවුරින් කැබිලි නොවේ ලොව. දැන් කව අනන්‍යතා පවුර වගේ එකක් තමයි ඩොමෙස්ටික් වෝල්ස් කියනකොට ඒ තිබිච්ච સંદર્ભේ ඊටාම් පැහැදිලි මේ අපි හදාගත්ත තාප්ප වලින් අපි අපිව බෙදාගෙන තියෙනවා. ඒතකොට අනන්‍යතාව මුල් කරගත්ත ජාතිය වෙන්න පුළුවන්, වර්ගය වෙන්න පුළුවන්, ආගම වෙන්න පුළුවන්. අන්න ඒ පෞරවලින් මේ ලෝකේ කැඩිලා නැහැ. මේ ලෝකයේ මිනිසුන්ගේ වදන්, වචන ගලන්නේ සත්‍ය පතුලින්, සත්‍ය ගැඹුරින්. ඒ වගේම මේ මිනිසුන්ගේ අනාගතයේ සමාජය මිනිසුන්ගේ අනලස් වීරිය දෑත් විදෑත පිරිපුන් බව කරා මේක හරිය වැදගත් සංකල්පයක් තාගෝර්ගේ නිරන්තරයෙන් මතුවෙන තාගෝර්ගේ කියන්නේ අදහස් වල මනුෂ්‍යයාගේ ජීවිතයේ තේරම වශයෙන් හෝ කියන්නේ පිරිපුන් බව පරිපූර්ණත්වය කරා මනුෂ්‍යයන ගමනක් තියෙන්නේ. ඒතර මේ පැත්තට අපි හැරිලා ගමන් කරන්න ඕන. අපි මේ දැන් ඉන්න සමාජෙත් අපි වඩා වඩා පරිපූර්ණ කිරීමේ ආයාසයක ගමනක් අපි නිරත වෙන්න ඕන. ඒතර මේ අනාගත සමාජයේ හෝ දකින අනාගත සමාජයේ මිනිසුන්ගේ අනලස් වීරය නොකඩවා ඒගොල්ලෝ දෑත් විදා තියෙන පරිපූර්ණත්වයේ පැත්තට. ඒ වගේම ගතානුගතික පුරුදු නම් මරු කතරේ කිඳී බුද්ධියේ නිමල දිය දහර සිඳී අතුරුදන් වී නොයේ අර පුරුදු නිරන්තරයෙන් අපි පුරුදු කරන පුරුදු කරන ආපු ගතානුගතික දේවල් ඔහුගේ අදහස හැටියට desert sand of dead habit එතකොට හාන්තරයක් වගේ මේකේ අර නිර්මල දිය දහර බුද්ධියේ ගලන්න විදියක් නැහැ දිහිලා අතුරුදහන් වෙනවා අන්නේ ගතානුගතික පුරුදු නැත්නම් කතර නැති වෙලා ඒ වෙනුවට බුද්ධියේ නිර්මල දිය ධාර හොඳින් ගලන්නා වූ දේශයක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් අවසාන වශයෙන් මේ කවිය කියවන ඉදින් වඩ වඩා පුල්ලුල්වන සිතුවිලි සහ ක්‍රියාවන් උදෙසා වඩ වඩා පුල්ලුල්වන ever widening thought and action මේක තමයි මනුෂ්‍යයාගේ ඉරණම වෙන්න ඕන වඩ වඩා පුල්ලුල්වන මේ ලෝකයේ කියන්නේ විඥානය වඩ වඩා ලෝකේ ග්‍රහණය කරමින් ඈතට ඈතට ගමන් කරමින් ගැඹුරට ගැඹුරට ගමන් කරමින් ඉදිරියට මනුෂ්‍ය විඥානේ පිබිදෙන්න ඕන. ආන්නේ වූ නිදහසේ ස්වර්ග රාජ්‍ය කියලා හුනම් කරන අනාගත සමාජයේ ආන්නේ නිදහසේ ස්වර්ග රාජ්‍යට මාගේ දේශය අවදි කරනු මැන. මේක තමයි මේ කවිය මම හිතන අපිට දැන් අහන්න පුළුවන් 1960 ගණන් වල වගේ මට මතක තියෙන 60 ගණන් අග භාගයේ මහගමසේකර මේ කවියේ ඉතාම මනරම් පරිවර්තනයක් ලිව්වා ඒ කාලය ඇතුලේ. නමුත් ඒ සන්දර්භ දෙගිනිචාම් පිටියක් කියන තියුණුව කතා කරන්න පුළුවන් ඒකයි මම උත්සාහ කරේ. නමුත් ඒ ගී ඇහුවට වැරද්දක් නැහැ කියලා මම හිතනවා. රහත් නම් පවුෙන් ලෝකේ කැවැලි වලට රොබෙරි ඥාන නිවහල් වී සියෙන් තොරව හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොහියෝ නිදහසේ ස්වර්ග රාජය මාගේ දේශේ අවදි කරනු මැන විලාලනේ සත්‍යය පතුලින් ගලනා පිරිසිදු වචන කොහිද ඇත්තේ ගතානුගතිකව පැවතෙන සිරිතේ මරු කතරට වැඩිලා නිර්මල ජල ධාරාව කල්කවේ සිඳි ගිලි නොගියේ ඒ නිදහසේ සල්ගලාජයට මාගේ දේශය අවදි කරනු නැන පියාණනේ අසුනු පසින වීර්ය පිතුම් බව එසට නැට විදහා සදා දියුණු වන සිතිවිලි උදෙසා කම් කටයුතු උදෙසා ඉදිරියට ඔබ මාසික යොමවා ඇත්තේ කොතැනකදෝ ඒ නිගමතේ ස්වර්ගලාජයට මාගේ රේසය අවදි කරමු දැන් පියාණනේ මතු අදහස් නම් පවුල් ලෝකය කැදලි වලට නොවේවි ඥානයේ හල්වි දියෙන් තොරව හිත කෙලින් සබාගෙන සිටිනට හැකි කොයියෝ ඒ නිදහසේ ස්වර්ගරාජයට මාගේ දේශය අවදි කරනු වැන යාලේ ටාගෝර්ගේ ජන්මදිනය යෙදී තිබෙන්නේ මේ මාසයේ 7 වෙනිදාට. ඉන්දියාව විතරක් නෙවෙයි මම හිතන්නේ මුළු කලාපේම ආසියාවේ විපර්යකාරක සංස්කෘතික ප්‍රාඥයෙක් විදිහට මේ ඔහුව සමරන්න වටිනවා. මම හිතන්නේ අපිටත් ඒ ටාගෝර්ගේ නමින් හුඟක් දේවල් අලුතෙන් හිතන්න කල්පනා කරගන්න පුළුවන්. ටාගෝර් මතක් කරනකොට මම අද වැඩසටහන අපේ සාකච්ඡාව පටන් ගත්ත තැනට දැන් යන්න දැන් අපිට යන්න පුළුවන්. හෝලිසම් දැන් මේ තාගුරුගේ අර අපි සාකච්ඡා කරපු කවියෙත් ඉදිරියේ පළයි කියන්නේ ඉදින් වඩ වඩා පුළුල් වන සිතුවිලි සහ ක්‍රියාවන් උදෙසා මේ මනුෂ්‍යගේ විඥාණය එක තැන තියෙන දෙයක් විදිහට නෙමෙයි තාගුරු මේ කවිය දකින්නේ වඩ වඩා පුළුල් වෙන. මනුෂ්‍ය විඥාණයට සීමාවක් නැහැ වඩ වඩා පුළුල් වෙන. ඉතින් මේ හෝලිසම් නැත්නම් සාකල්්‍යවාදී විද්‍යාව පදනම් ගැන සාකච්ඡා කරන විද්වත්තු කිහිප දෙනෙක්ෙහි මහාම ප්‍රඥා කියලා මම හිතන හංගේරියානු ජාතික විද්වතෙක් ඉන්නවා අර්වින් ලැස්ලෝ අර්වින් ලැස්ලෝ විශේෂයෙන් මනුෂ්‍ය විඥානය සාමූහික විඥානයේ මේ ගමන් කරපු ආකාර ගැන යම්කිසි අදහසක් කියන එක ටිකක් වටිනවා මොකද අපි සමාජයේ ගමන අපි දැකලා තියෙන්නේ මේ දක්වා සමාජ විද්‍යාත්මකව අපි දැකලා තියෙනවා දේශපාලන විද්‍යාත්මකව මේ විග්‍රහ කරලා තියෙනවා එක එක අඩවි නැත්නම් එක එක අධීර විදිහට දැන් ඔය මාක්ස්වාදයේත් මෙවැනි අධියර විග්‍රහ කිරීමක් තියෙනවා ඓතිහාසික භෞතිකවාදයේ සමානුෂයා මෙන්න මේ මේ මේ සමාජ අධියර පහු කරගෙන ආවා අනාගතේ කොමියුනිස්ට් වාදයට යනවා කියන පෙර යම්කිසි ආර්ථික සමාජීය පදනම් පත සිට කරපු විග්‍රහයක් තියෙනවා සමාජ විද්‍යාත්මකවත් මෙවැනි විග්‍රහ තියෙනවා සමාජයේ ආකෘතීන් පහු කරන එක එක ආකෘතීන් පහු කරන ආපු කතන්දරයක්. නමුත් මේ මේ සාකල්‍යවාදී විද්‍යාවක පදනම් සකස් කරමින් ඉන්න විද්වත්තු තවත් විදිහකට මේ මනුෂ්‍ය ගමන දකිනවා. ඒක මම හිතන්නේ වැදගත්. එකක් මේ විඥානේ මනුෂ්‍යයාගේ විඥානේ ආරම්භයේ ඉඳලා කිසියම් අවදීන් පහු කරගෙන යනවද කියන ප්‍රශ්නය නගන්න පුළුවන් නගලා ඒකට යම්කිසි විමර්ශනාත්මක පිළිතුරක් දෙනවා දෙවෙනි එක තමයි ඒ අර තිබිච්ච දැනුම ඔක්කොම එකතු කරලා මනුෂ්‍ය ශිෂ්ටාචාරවදීන් කියලා කියන්න පුළුවන් දේවල් අරකට සමගාමීව එහෙම යනවද කියලා බලන්න පුළුවන්. දැන් මේ ප්‍රශ්න දෙකට යම්කිසි උත්තර ලැබිලා තියෙනවා විශේෂයෙන් අර්වින් ලැස්ලෝ ඇතුළු පිරිස. අර්වින් ලැස්ලෝ කියන්නේ සමාරම්භක මානව මානවයා අවුරුදු 40 50කට ඈතට අපිට ගියොත් පුරාතන ශිලා යුගයත් හෝ ඊටත් පෙර එතනින් පටන් ගත්තොත් අ කියන්නේ මයිතෝස් නැත්නම් විඥානය තිබුණේ මයිතෝස් නැත්නම් ග්‍රීක වචනයක් ලෝකය ගැන කතන්දර මිත්‍යා මතක ඒගොල්ලන්ගේ ජීවිතෙන් ඒගොල්ලන්ගේ වටපිටාවෙන් ඇතුලෙන් සකස් කරගත්ත නිර්මාණය කරගත්තු කතන්දර සහිත ලෝකයක ඒගොල්ලෝ ජීවත් වෙන. ඒක වැරදිද හොඳද අඩුයි කියලා කවුරුත් කියන්නේ. නමුත් ඒක තමයි විඥානයේ සීමාව. මයිතොස් ඒ දුන්න දෙවිවරු ඒ විවිධ බලවේග ඒවත් එක්ක හැදිච්ච කතන්දර වලින් සකස් කරගත්ත ලෝකයක් ඇතුලේ තමයි මේ විඥානය පැවතුනේ. හැබැයි ඒකට අයිති ඊටාම් ප්‍රබල ඊටා අද වුණත් අපිට කල්පනා කරන්න වටින පැතිවයක් තියෙනවා මයිතොස් යුගයේ විඥානයේ මයිතොස් යුගයේ. ඒ මොකද Taman ඒ තියෙන දෙවිවරු හරි වෙනත් සංකේත දේවල් ජීවිතයේ පුදුමාකාර ගැඹුරු පැති සංකේතවත් කරනවා. දැන් ඉර දෙවියෙක් විදිහට විග්‍රහ වෙන්න පුළුවන්. තාරකා දෙවිවරු විදිහට විග්‍රහ වෙන්න පුළුවන්. ගහේ ලංකාවේ අපි දන්නා රුක් දෙවිවරු දැක්කා. ඉතින් මේ අපි තියෙන වටපිටාවේ සම්බන්ධතා කිසියම් මිත්‍යාමතික දැන් අපි මිත්‍යා කියන වචනේ අපි පාවිච්චි කරන්නේ අපේ අදහස එක වැරදි කියලා. නමුත් මයිතොස් කියන අදහස හෝ මිත්ස් කියන අදහසේ වැරදි කියන අදහසක් නෑ. එක්තරා අවධියක් ගැනයි මේ කියවෙන්නේ. අපි තේ අර්ථයෙන් තමයි මේක ගන්න ඕන. මේ මේ මිත්‍යා මතික කියනකොට එකෙන් අදහස් වෙන්නේ නැහැ වැරදි කියලා. එහෙම නැත්නම් ඒවා නිගරුවට ලක් කරන්න බෑ. අපිට තියෙන්නේ විඥානය සකස් වෙලා තිබිච්ච ඒ රූපකාකාරයක් යම් කිසි විදිහකට දැක්කා. ඉතින් අපිත් ඒ වගේ තිබුණා. අපි රුක් දෙවිවරු කිව්වොත් නැත්නම් සූර්ය දෙවියෝ කිව්වොත් මහි මාතාව කිව්වොත් ජගන් මාතාව කිව්වොත් ඒ වගේ දෙයක්. දැන් අපිට මෛත්‍රසිකේ පහුවෙලා එනවා ආයි පිමි වර්ගයක් නිසා ඒවාර වෙනම සාකච්ඡා කරන්න ඕන ලෝගෝස් කියන එක. ඒකේ එක අවස්ථාවක් තමයි මේ කාර්මික විප්ලවයෙන් පස්සේ ඇතිවන තර්කානුසාරී ඥානය සහ අද අපි විද්‍යාව කියලා හඳුන්වන ලෝගෝස් ඇතුලේ එන සීමාව. ඉතින් ඒක ඒකටයි ඉතින් ගැටලු ගොඩාක් මම හිතන්නේ මේ වැඩසටහන අපි කතා කරලා තියෙනවා. අනාගතය මේ විඤ්ඤාණයට උතන සීමාවක් නැහැ. මනුෂ්‍ය විඤ්ඤාණයට උතන යහට යන්න පුළුවන්. ඒ අනාගත වාදීව මේ අර්වින් ලැස්ලෝ වගේ කියන අපි හෝලෝස් යුගයට යන්න ඕන. නැත්තම් සාකල්්‍යවාදී විඥානයක් සහිත ලෝකයේ සියලු දේ ස්පර්ශ කරන අර තාගෝර්ගේ වචනෙන් කිව්වොත් වඩ වඩා පුළුල් වෙන සිතුවිලි ලෝකයේ ස්පර්ශ කරමින් ලෝකේ වටපිටාව යමින් වඩ වඩා පුළුල් වෙන සිතුවිලි සහ ක්‍රියාවන් උදෙසා වූ නව විඥානයක් නිර්මාණය වෙන්න ඕන. ඒ නිර්මාණය වෙන විඥානයේ මිනිස්සු එකිනෙකා සමගත් ලෝකේ වා ගහස්කොළ සමග පරිසරය සමග තාම සංකීර්ණ දැනුම් ඒකරාශි වෙමින් මේවත් එක යහපත් සම්බන්ධයක් පවත්ව ගන්න අවශ්‍ය විඥානයක් නිර්මාණය වෙන්න ඕන. ඒක තමයි හෝලස් යුගය කියලා ලැස්ලෝ හඳුන්වන්නේ. ඒ හෝලස් යුගයට අයන්න බැරි වුණොත් අපිට අපිට පින්ම පැන ගන්න බැරුණොත් නැත්නම් මේක විඥානයේ පින්මක්. මනුෂ්‍යාට විඥානයේ පින්ම පනින්න බැරුණොත් ලොකු ප්‍රශ්නයක්, ලොකු අරුබුදයක්. අපි අතවසේ මනුෂ්‍ය විදියට විනාශ වෙන්න පුළුවන්. මනුෂ්‍ය වර්ගය විදියට මේ පෘථුවිය විනාශයටපත් වෙන්න පුළුවන්. මේ හෝලොස් යුගයේ විඥානයේ එක විදිහක් ඕනම් පෘථිවි විඥානයේ වශයෙන්ුත් කියනවා. අපි පෘථිවියේ දරුවෝ විදිහට අපි ලෝකේ දකින්නවද? අපි දැන් දකින්නේ ගමේ මිනිස්සෙක්, අහවල් පවුලේ මිනිස්සෙක්, අහවල් කුලේ මිනිස්සෙක්, අහවල් රටේ මිනිස්සෙක්. වගේ තමයි අපේ විඥානය දැන් තියෙන්නේ. තහවුරු තාක්ෂණික වශයෙන් හැදෙච්ච මම වෛද්‍යවරයෙක් මම ගුරුවරයෙක්. නමුත් මේ හෝලස් විඥානය කියන්නේ අපි මිනිස්සෙක්. හැබැයි පෘථිවියේ දරුවෙක්. පෘථිවියත් එක්ක සම්බන්ධ වෙච්ච පෘථිවි සියල්ලම නියෝජනය කරන්නා විඥානයක් බවට ඒ විඥානේ පින්මක් පනින්න පුළුවන්ද? මේ ප්‍රශ්නේ තමයි මම හිතන්නේ අපිට අනාගතය ගැන කතා කරද්දී කල්පනා කරන්න වෙන්නේ. අදත් මල්පේ කාලේ ඉවරයි. අද අපිට වැඩසටහනට තාක්ෂණික සහායක දුන්න චමින්ද සකල සූර්ය ඔහුට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සකේ සඳා අපි ඔබට අයිබෝන් කියනවා ලබන වාරේ හමු වෙන තුරු නැගිනවා. සිටිජ චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක